බොහොම පිං ස්වාමීන් වහන්සේ. අපේ ධම්මසේන ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්න දෙකක් යොමු කරලා තියෙනවා. මේ දෙකම එක වගේම එකට කියවන්න. එක් විදියකින් ස්වාමීන් වහන්සේ ඉක්මන හදිස්සිය කියන තැන ප්‍රමාදයමයි නේද? ආය කියන්නේ එක් විදිහකින් ස්වාමීන් වහන්සේ මොකද්ද එක් එක් විදියකින් ආ එක් විදියකින් ඔව් එක් විදියකින් ස්වාමීන් වහන්සේ ඉක්මන හදිස්සිය කියන තැන ප්‍රමාදයමයි නේද? විය යුත්තේ අප්‍රමාදී වීම නේද? ඒ ඒ වෙනුවෙන් සුදුසු වීරයක් නේද? ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ හැටියට තියෙනවා ඉලක්කය පැහැදිලිව පෙන්වා දීම වටිනවා නේද ස්වාමීන් වහන්සේ. එවිට ඉලක්කය ගත හැකි ගත ඉලක්ක ඉලක්කගත ගමන ටික ටික හරි වායුතු දිශානතියන් ගමනක් විය හැකියි. ඔව් ඉලක්කය හඳුනා ගැනීම වැදගත් වෙනවා. හැබැයි ඉලක්කය හඳුනා ගැනීම තුලත් අර කියන කලබලය උත්සාහය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මන් බව ඉක්මනින් කරගන්න ඕන කියන කලබලය ඇති වෙන්න පුළුවන් අරමුණ හඳුනාගෙන උනත් ඒ නිසා අරමුණ හඳුනා ගැනීම වැදගත් වෙනවා අරමුණ දක්වා ගමන් කිරීමට. හැබැයි ඒ වෙනුවෙන් අවශ්‍ය ඉවසීම, දරා ගැනීම, වීරය, චිත්තඅදිෂ්ඨානය සහ දේවල් සමබර කරගැනීමේ ඒකාග්‍රතාවය, ප්‍රඥාව ඒව අවශ්‍ය ප්‍රමාණයට වැඩිලා නැතිනම් ඒ තනත්තාට ඒ තමන්ගේ පරමාර්ථය පිළිබඳ වඩා අතිධාවනකාරී බව. අතිධාවන කියලා කියන්නේ සීමාව ඉක්මවා ක්‍රියාත්මක වෙන්න හදන ගතිය. ඒතනත්තා තුල ප්‍රකට වෙන්න පුළුවන්. ඒතර අන්න එහෙම ගතියක් තුල ඇති වෙන්නේ ප්‍රමාදී බවක්මයි. දැන් ප්‍රමාදී අප්‍රමාදී විශේෂයෙන් ප්‍රමාදී බව කියලා කියනකොට කෙනෙකුට ප්‍රමාද කියන වචනය මේ වෙලාව අපි ඉක්මනට දේවල් කරන්න ඕන වෙලාව වශයෙන් කාලය වශයෙන් ඉක්මන් වෙන්න ඕන වගේ අදහසක් ඇති වෙන්න පුළුවන් ඒකයි අපේ හඳුර අහනවා ඇත්තේ මම හිතන්නේ ඒ කියන්නේ අප්‍රමාදීව කටයුතු කරන්න ඕන කිව්වම ඉක්මනින් කරන්න ඕන වගේ අදහසක් කෙනෙකුට එන්න පුළුවන් ප්‍රමාද නොවි ඉක්මනින් කර දැන් වෙලාව පරක්කු වෙන්නේ නැතුව ඉක්මනින් කෙටි වෙලාවක් ඇතුළත දේවල් කරනවටත් කියනවා ප්‍රමාද වෙන්න එපා අප්‍රමාදීව ඒක කරන්න එතකොට ඒ ප්‍රමාද වෙනවා කියන එක කාලය සම්බන්ධවත් කතා කරනවා. එතකොට ඒ නිසා ඒකනේ මිනිස්සුන්ට හුරු වෙලා තියෙන. ඒ නිසා අප්‍රමාදී බව කියනකොට කෙනෙකුට එකපාරට හැඟෙන්න පුළුවන් ඉක්මනින් දේවල් කිරීම කියලා. නෑ ඉක්මනින් කරනවා කියන එක අප්‍රමාදී බව නෙමෙයි. එතන තියෙන්නේ ප්‍රමාදයක්මයි. මේ බුදුදහමේ අප්‍රමාදී බව කියලා කියන්නේ ඉක්මන් වීම කියන කතාවක් නෙමෙයි. සති සම්පජඤ්ඤයෙන් යුක්තව ක්‍රියා කිරීම. ඒතර සතිය සහ සම්පජඤ්ඤය සිහිය තියෙන්න ඕනේ. අරමුණ පිළිබඳ හැඟීම් බර නොවි නිවැරදිව අරමුණ තේරුම් ගන්නට ඒ පිළිබඳ සම්පජඤ්ඤය තියෙන්න නුවණ තියෙන්න මේ දෙකම තියෙනකොට තමයි ඒතනත්ත අප්‍රමාදීව ක්‍රියාත්මක වෙන කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව ඉක්මන් වීම කලබල වීම කියන එක නෙමෙයි. එතකොට ඉලක්කය හඳුනා ගැනීම වැදගත් වෙනවා. හැබැයි ඉලක්කය හඳුනාගත්තා වුණත් කෙනෙකුට සති සම්පජඤ්ඤය හරියට පවත්වා ගන්න බැරි නම් ඒතනත්ත අර ඉක්මන් වීම කලබල වීම කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි දකිනවා ආනන්ද හාමුදුරුව පහවදා උදේ වෙනකොට අරහත්ත්වයටපත් වෙන්න අවශ්‍ය වුණා ධම්සභා මණ්ඩපයට වැඩම කරන්න. ඒතර උන්වහන්සේට ඉලක්කයක් පැහැදිලි, වැඩපිළිවෙලක් පැහැදිලි, සියල්ලම පැහැදිලි. සියල්ලම පැහැදිලි වුණාට අවශ්‍ය තරම් සති සම්පජඤ්ඤය සමබර වුණේ නැහැ. කුමක් නිසාද? අර ඉක්මනින් මෙතරට යන්න ඕන කියන අදහසත් එක්ක. එතකොට ඒකෙන් මනසේ යම්කිසි වික්ෂිප්ත බවක් ඒකාග්‍රතාවයට බාධකයක් ආවා. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේට නිවන සාක්ෂාත් නොවුනේ. ඊට පස්සේ උන්වහන්සේ ටිකක් විවේක ගන්න ඕන කියලා ඇඳේ සැතපෙන්නට සූදානම් වෙනකොට අර ඉක්මනින් කරගන්න ඕන කියන අදහස తాවකාලික උන්වහන්සේගේ මනස යටපත් වුණා දැන් විවේක ගන්නවා කියන අදහසත් එක්ක. අන්න එතකොට තමයි අර වීරයට සමපාතව ඒකාග්‍රතාවේ මතුවේ. එතෙන්දි තමයි අවබෝධය ලබන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඉලක්කය හඳුනාගෙන හිටියා හඳුනාගෙන හිට වැඩපිළිවෙලත් හඳුනාගෙන හිටියා. ඒත් උන්වහන්සේට අර ඉක්මනින් එතනට යන්න ඕන කියන අදහස බාධකයක් හැටියට බලපෑවා. ඉතින් අනිත් කෙනෙකුට ඒක බාධාවක් වෙනවා කියන එක 아무තු අරුමයක් නෙමෙයි අච්චර වැඩුණු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ඇසුරු කරපු කෙනෙකුට අනිවාර්යෙන් තමන්ගේ ඉලක්කය දන්නවා බුදුහාමුදුරුවෝ විසින් පවා දේශනා කරලා තියෙනවා මේ ජීවිතය අනිවාර්යෙන් කෙලස් නසනවා කියලා. එච්චර විවරණ ගත්තු කෙනෙකුට පවා අර ඉක්මනින් එතනට යන්න ඕනේ හෙට උදේ වෙන්න ඉස්සරලා නිවන් දකින්න ඕන කියලා සිතපු සිතුවිල්ල උන්වහන්සේට බාධකයක් වුණා ක්ලේශ ප්‍රහාණය සඳහා ඉතින් එතකොට අපි ඉලක්කය හඳුනා ගැනීම වැදගත් වෙනවා. හැබැයි ඉලක්කය හඳුනා ගැනීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ ඒක තුලත් සමහර විට අර කලබලයක් ගොඩ නැගෙන්න පුළුවන්.